එහෙමයි අපේ හඳුරන්නේ දෙවෙනි ප්‍රශ්නය අපේ හඳුරන්නේ දැන් ඔබ වහන්සේ අර දැන් ඔය භව රූප කතා මේ සංකල්පය දැන් සංස්කෘතියට ගෙනිච්චොත් අපේ හඳුරන්නේ මේ දැන් අපි ලංකාවට කියන්නේ මේ ශ්‍රී ලංකා මාතාව ඒ වගේ අර ඒ වගේනේ අපි මේ ස්ත්‍රී ස්ත්‍රීත්වයක් එතන අඟවනවනේ අපි හැමදෙරේ රට ගැන කතා කරනකොට එතකොට ඕ පීතෘ භූමිය වගේ එකක් කියන්නේ නැහැනේ අපි හැමදෙරේ සාමාන්‍ය ලංකාවේදී ඒක සමහර වෙන සංස්කෘතිවල එහෙම කියනවා. එතකොට අපේ හැඳුරුනේ ඒකට ඒක හේතුව. ඒතරම් අම්බරේ මට තේරුනේ ඒ කියන්නේ ස්ත්‍රීත්වය කියන එක සමහර විට අපේ මේ සංස්කෘතියේ ඉහලින් සලකන මොන හරි පැවැත්ම හරි යම් දෙයක් අපේ අපේ සංස්කෘතිය මාතෘ මූලික සංස්කෘතියක්. මව තමයි ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා අපට මවත් එක්කලා තියෙන බැඳීම වැඩි. මාතෘත්වය කියන තැන ගොඩාක් ඉදිරියෙන් කතා කරනවා. අම්මා ගැන තමයි අම්මා බුදු වෙන්න ඕන ආදී වශයෙන් කවියේ සින්දු ගොඩක් ලියවෙන්නේ. එතකොට මේ මව් පදවිය කියන එක විශේෂයෙන් ගරු කරනවා. ඒ නිසා මේ සමස්ත සමාජයේ පැවැත්මට මාතෘ කියන තැන විශේෂයෙන් මේ ආසියාතික රටවල් වල ගා ඉදිරියෙන් තියෙනවා. ඒ බටහිර චින්තනයේ තුල තමයි මේ මුලින්ම මේ පුරුෂයා ඊට පස්සේ යාගේ කත් අස්ති කොටසකින් කාන්තාන ඔය කතන්දර එන්නේ ඔය බටහිර චින්තනයත් එක්කලා අපේ පෙරදිග චින්තනය තුළ ඒ පුරුෂයාගෙන් ස්ත්‍රී නම් කතාවක් නෙමෙයි මාතෘත්වය කියන එක තමයි මුල එතනින් තමයි මේ සමස්තය තමයි ජනනී එතන ලෝකේ ජනනය කරන්නේ නිර්මාණය කරන්නේ ඉතින් ඒ නිසා තමයි අර භූමිය පවා මාතෘ භූමිය. ඒ කියන්නේ අපිට ජන්මලාභය ලබා දුන්නු තැන කියන අර්ථයෙන් භූමිය පවා මාතෘත්වයෙන් සැලකන්නේ. ඒ වගේම තව අර්ථයක් තියෙනවා. දැන් ඔය වැස්ස වැටුනහම මහ පොළොවේ හැම දෙයක්ම ජනිත වෙන්නේ. ඒ නිසා මේ මහ පොළව සියල්ල ජනනය කරන තැන ජනදී කියන අර්ථයෙන් මහ පොළව ඒ නමින් හඳුන්වනවා. මාතෘත්වය. එහෙම මාර කල්පනා කරේ මේ තාත්තා කෙනෙකුයි අම්මා කෙනෙකුයි බැලුවොත් පවුලක ඒ දෙන්න දෙවිදියකන වැඩ කරන්නේ යම් කිසි සිද්ධියක් වුණාම උදාහරණයක් විදිහට අපේ වඳුරනේ ගෙදරට හොරෙක් පැන්නොත් තාත්තා කරන්නේ පොල්ලක් අරගෙන හොරාට ගාලා පහර දීලා මොන හරි ඒ වගේ දෙයක් කරන්නනේ අම්මා කරන්නේ ටක් ගාලා දුවලා ගිහිල්ලා දරුවෝ ටික බදාගෙන හැංගෙන්න ඒ වගේනේ එතකොට මට හිතෙනවා අර අපේ සංස්කෘතියෙත් අර අම්මගේ ಗುಣ වැඩි වෙන්න ඇති කියලා ඔය වගේ අර මේ කියන්නේ පිරිමි ಗುಣ වලට වඩා සමහර විට දැන් අනිත් රටවල් ගත්තොත් ඒ පීතෘ මූලික වගේ අදහස් තියෙන ඒවා ටිකක් අර යුද්ධ කරනඳ හැම වෙලාවෙම අන්නේ වගේ දේවල් වලටනේ බර අපේ අපේ සංස්කෘතිය තුළ මාතෘ ගුණය තමයි අගය කරන්නේ. කියන්නේ සංරක්ෂණය, පැවැත්ම, අර අර ගැටිලා හැපිලා නසාගෙන වනසාගෙන යන தත්ත්වෙ නෙමෙයි අපි අගේ කරන්නේ. ඉතින් ඒකත් හේතුවෙන් බල. ඊට පස්සේ යම් කවදා හරි බුදු වෙන්නේ මවක් තමයි බුදුනේ. මාත්‍රු ස්නේහය තමයි මහා කරුණාවක් දක්වා දියුණු කරන්න ඉතින් මේ වගේ ඔක්කොම කාරණාත් එක්කලා අපේ සංස්කෘතිය තුළ මාතෘත්වය කියන එක පූජනීයයි. තා ශ්‍රේෂ්ඨයි. ඒ එහෙමයි අපේ අම්තර වංශකේ පැහැදිලි කිරීම වලට බොහොම පිං තෙරුවන් සරණයි. ආශ්‍රය පැහැදිලි.